ඔබ සැමට තෙරුවන් සරණයි. නිවනට සුදුසු භාවනාව දෙවන වැඩසටහන. පසුගිය සතියේ අප සාකච්ඡාවට ලක් කරේ භාවනාව යනු කුමක්ද? භාවනාව පිළිබඳව සමාජයේ ඇති නොයෙකුත් මතිමතාන්තර මොනවාද? වගේම භාවනාවට සුදුසු ගුරුවරයෙකු තෝරාගන්නේ කෙසේද යන කරුණු මුල් කරගෙන තවත් එහා දැනුම් අවශේෂ ධර්ම කාරණා රැසක් අද දිනද අප කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් මෛත්‍රී පූර්වක අප කළ ආරාධනය පිළිගෙන මැදිරියට වැඩමවා වදාළ පූජ්‍ය අතුරුගිරියේ පඤ්ඤාදස්සන ස්වාමින් වහන්සේව ඉමහත් ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා මේ මොහොතේ සිංහල සුදේශී සේවයට සවන් දෙන පින්වත් ශ්‍රාවක ඔබ සියලු දෙනාවද නිවනට සුදුසු භාවනාව වැඩසටහනට මෛත්‍රී පූර්වකව පිළිගන්නවා. පසුගිය වැඩසටහන අවසානයේ දුරකථන මාර්ගයෙන් ඔබ බොහෝ දෙනෙක් විවිධ ගැටලු යොමු කළා. ඒ වාට හැකි අයුරින් මේ වැඩසටහනේද ඉදිරි වැඩසටහන්වලදීද පිළිතුරු ලැබෙන පරිද්දෙන් වැඩසටහන මෙහෙවීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය වැඩසටහනින් පින්වත් ස්වාමින් වහන්සේ සමත සහ විදර්ශනා භාවනාව පිළිබඳව විස්තර කර දෙනවා. නමුත් අපගේ ශ්‍රාවක පින්වතුන්ගේ තව දුරටත් පැහැදිලි කර ගැනීමට අද දින අප මෙම වැඩසටහන සමත භාවනාව නැතහොත් සමාධි භාවනාව යන කුමක්ද යන මාතෘකාව මුල් කරගෙන මෙහෙවීමට බලාපොරොත්තු වෙනවා. අවසරයි පින්වත් ස්වාමීනාංශ පසුගිය සතියේ වැඩසටහන් පස්සේ අපිට දුරකථන ඇමතුම් ගානක් ලැබුණා. ඉතින් බොහෝ දෙනෙක් තමන්ගේ ප්‍රසාදය බල කරා සමහර අය තියෙන ප්‍රශ්න ගැටළු යොමු කරා. ඉතින් මුලින්ම ස්වාමීනාංශ මේ ආපු මේ අද මාතෘකාව වෙන සමත භාවනාව එහෙම නැත්නම් සමාධි භාවනාව කියන එක දෙන්න කලින් එක් මහත්මයෙක් යොමු කර ගැටලුවක් මම ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගෙන ඉදිරියට යන්නම්. ඒ මහත්මයා අහනවා එතුමාට ඊටමත් වලින් කේන්ති යනවා. දේශයේ ඇති වෙනවා. එතකොට එතුමා භාවනා කරන මහත්මයෙක්. ඔහුගේ ගැටලුවනේ කොහොමද මේ කේන්තිය නවත්තගන්නේ කියන එක ස්වාමීනාස. ඔබ වහන්සේ කරුණා කරලා අපිට ඒක පැහැදිලි කරලා දුන්න. භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා චරිත හයක් ගැන. රාග චරිතය, ද්වේෂ චරිතය, මෝහ චරිතය, සද්ධා චරිතය, බුද්ධි චරිතය, විතක්ක චරිතය. මේ චරිත හයට අදාළව තමයි භාගතුන් වහන්සේ කමඨහන් දේශනා කරලා තියෙන්නේ. තමන්ගේ චරිතය මොන චරිතයක්ද කියලා තමන්ට අඳුරගන්න සාමාන්‍යයෙන් අමාරුයි. ප්‍රධාන වශයෙන් කමඨහණක් ගන්න උමනා නම් තමන්ට ඒ සඳහා සුසු ගුරුවරයෙක් සොයා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. සනස එතකොට මේ සමාජයේ තියෙන මතයක් තමයි අපි බොහෝ තැන්වල දකින්න දෙයක් තමයි යමෙක්ට තරහ යනවා නම් නිකන් මේ විවාහය කියන මේ කරන්න මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව පොඩ්ඩක් වැඩුවා නම් හරියනවා ඔක. වගේ මතයක් තියෙනවා සානස්. වාසයේ මොකද්ද විග්‍රහයනේ ගැන? මෛත්‍රී භාවනාව කරොත් අනිවාර්යයෙන්ම ද්වේෂය අඩු වෙනවා. ද්වේෂය තියෙන කලියටම අපිට මෛත්‍රී දෙන්න ඕනි කියලා තීරණයක් ගන්නට බෑ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එයා ළඟ ජීවිතවලදී ආනාපාන සතිය වඩලා තියෙනවා නම් එයාට මේ ජීවිතයේදී පහසුවෙන් ආනාපාන සතිය වඩලා ද්වේෂය අඩු කරගන්න පුළුවන්. පින්වත් සානස වහන්සේ පහදලා දුන්නා ද්වේෂය අඩු කරගන්න නම් මෛත්‍රී භාවනාවම කළ යුතු නැහැ. සසරේ හුරු කරලා තියෙන භාවනාවක් ඒ අදාළ තැනත්තා හොයාගත්තොත් ඒක ඉක්මනින් සමෘද්ධිමත් වෙනවා. එයාගේ කෙලෙස් යටපත් වෙලා මේ ද්වේෂය අඩු වෙනවා කියලා ඒ සමගම වහන්සේ දේශනා කරනවා මේ සඳහා ගුරුවරයෙක් හමු වෙන්න ඕනේ. ඒක තමයි කොහොමද මේ සසරේ හුරු කරලා තියෙන භාවනාව මේ යෝගියා විසින් දැනගන්නේ කොහොමද මම හුරු කරපු භාවනාව සසරේ මේයි යම් යෝගියෙක් දැනගන්නේ මේ කාරණේ අපිට කරුණාකරලා පහදලා දෙන්න. ඒ යෝගියාට පෙර ආත්මේ තමන් සිදු කළ භාවනාව දැනගන්නට අවශ්‍ය නම් පෙර ආත්ම බැලිය හැකි ගුරුවරයෙක් ළඟට ඒ යෝගියා යා යුතුයි. ඒ වගේම තමයි අපි දැනගන්නට ඕනේ භාගතුන් වහන්සේ විසින් දුන්න භාවනාවක් තියෙනවා නම් ඒ යෝගියාට සුසුම් භාවනාව තමයි ඒ භාගතුන් වහන්සේ විසින් දුන්න භාවනාව. පෙර ආත්ම බලලා භාගතුන් වහන්සේ විසින් දුන්න කමඨහනක් තියෙනවා නම් ඒ කමඨහන ගත්තොත් ඒ කමඨහන තමයි මේ පුජ්‍යලයාට සුසුම භාවනාව. ඊගොස් වහන්ස මේක තවදුරටත් පොඩ්ඩක් පැහැදිලි කරගෙන අපි ගියොත් ඉදිරියට ඔබ වහන්සේ පවසන පරිදි සුසුසු භාවනාව භාග්‍යතුන් වහන්සේ අපිට ලබා දුන්න භාවනාව යම් යෝගියෙක්. එතකොට යම් කිසි ක්‍රමයකින් ඒ පෙර ආත්මය බලලා මේ භාවනාව දැනගෙන ඒක වඩන එක තමයි සුසුම් භාවනාව. දැන් ශානස සමාජයේ පවතින විවිධ විවිධ භාවනා ක්‍රම ඒ භාවනා ක්‍රම ඉගන්වෙනවා ඊටාම කෙටියෙන් මේක ඉතා ඉක්මනින් මේ භාවනාව වැඩුවොත් නිවන් දකින්න පුළුවන් කියලා. එතකොට දැන් ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට අපි පෙර ආත්මේ බලලා අපි භාගතුන් වහන්සේ දුන්න කමඨහන වඩලා යන එක සුදුසුම නම් නමුත් මේ ඒක දීර්ඝ වෙන්නේ නැද්ද සනස මේ කෙටි භාවනා ක්‍රම තියෙනවා සමාධිය දකින්නට හම් වෙනවා. එතකොට මේක ටිකක් අපි ආයාසයක් දරලා කරන්න ඕන ක්‍රමයක් නෙවෙයිද? මට මේක පහළ දෙන්න පුළුවන් සනස. නිවන් දකින්නවා කියන එක ඊටා දුෂ්කර දෙයක්. ඒ සඳහා කෙටි මාර්ග නැහැ. ඉක්මනින්ම වඩන්න පුළුවන් මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගය භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ සාරාංශය මේ උභාසයේ කියන විදිහට කෙනෙක්ට අන් කෙනෙක්ගේ පෙරාත්ම බලීමේ හැකියාවක් තියනවාද? විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා පරිත්ත, මහග්ගත, අපමාන, මග්ග, අච්ඡත්ත, බහිද්ද කියන ආරම්මණයන්හි මේ පුපේනිවාසානුසි ඥාණය පවතිනවා කියලා. ඒ අනුව යම් කෙනෙකුට මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය, ඒ කියන්නේ අභිඥාව උපදවලා තියෙනවා නම් එයාට අර විසුද්ධි මාර්ගයේ කිව්ව විදිහට අනුන්ගේ පෙර ආත්ම බලන්න පුළුවන්. ඉන්නත් සන්නස දැන් අපි මෙච්චර වෙලා මේ කතා කරේ පසුගිය වැඩසටහනෙන් අපිට ලැබුණු අපේ ශ්‍රාවකයව අහපු ගැටලු වලට පිළිතුරු දීගෙන ඒ ටික තමයි මේ අපි මුලින්ම කතා කරලා දැන් අපේ අද දවසේ මේ වැඩසටහන මෙහෙ වෙන මාතෘකා කරගත්ත මාතෘකාව සමත භාවනාව නැත්නම් සමාධි භාවනාව. දැන් ගිය වැඩසටහනේ ඔබ වහන්සේ මෙන්නේ සමත සහ සමතේ කියන කුමක්ද? ඒ වගේම සමාධිය කියන කුමක්ද කියලා පැහැදිලි කරා. නමුත් ශාල්ක ප්‍රතිචාර ලැබෙනකොට අපිට ආපු ප්‍රතිචාරයක් තමයි සම්බන්ධ මේ වැඩසටහනේ දැන් භාවනා කරන අය වගේම ධර්මයේ යම් යම් විදිහට ධර්මයේ ස්පර්ශ කරන අය වගේම ධර්මයට ආධුනික ඊට ආශාවක් තියෙන පිසුත් අහලා තිබුණා කියලා අපිට පේන්න තිබ්බදී එයාගේ තිබ්බ ප්‍රතිචාරයක් තමයි සරසත් මේක ඒගොල්ලන්ට තේරුම් ගන්න තව ටිකක් පහසු කරන්න පුළුවන් නම් මේක අපි සරලව තව ටිකක් තේරුම් කරගෙන යමු කියන කාරණේ ඒ නිසා සරසත් මට වහන්සේ පිට කර්මා කළා පැහැදිලි කරලා දෙන්න සමාධිය කියන්නේ කොහොමද මහත්මයා අපි මේ මහත්මයා අහපු ප්‍රශ්නේ තේරුම් ගන්න භාවනා කරන්නේ නැති කෙනෙක්ගේ හිත ඉස්සරම තේරුම් ගන්න බලන්න. භාවනා නොකරන කෙනෙක් වගේම භාවනා කරන්නේ නැති වෙලාවට යම් කෙනෙක් තමන්ගේ හිත දිහා බලාගෙන හිටියොත් ඒ පුජ්‍යලයා නොයේකුත් අරමුණු ගන්නවා. සමහර වෙලාවට කෑම ගැන හිතනවා. සමහර ලාට ටිකට් ගැන හිතනවා. සමහර ලාට ටෙලි නාට්‍ය ගැන හිතනවා. යම් කෙනෙකුට සමාධියක් ලැබුණොතින් එයාගේ හිත ඔහොම එක එක අරමුණු වලට පණින්නේ නැහැ. මම ගිය පාර මතක් කරා වගේ භාගතුන් වහන්සේ විසින් දුන්න කමඨහන් යම් කෙනෙක් පාවිච්චි කරනවා නම් ඒ කමඨහන් වල යෙදුනහන් පස්සේ ඒ පුජ්‍යලයාගේ සිත එක දිගට ඒ ආරම්මනේ පවතිනවා. එහෙමයි. සමස දැන් වහන්සේ කිව්වා එක ආරම්මණයක හිත පවත්වනවා කියලා. සමාධිගත වෙන්නේ. කොහොමද සන්නස ඒක ආරම්භණයක එහෙම හිත පවතින්නේ? උදාහරණයක් විදිහට මහත්මයා අපි ආනාපාන සතිය ගත්තොත් එහෙම ආනාපාන සතියේදී අපි හුස්ම රටල දිහා බලාගෙන භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා යම් යම් විදියකින් හුස්ම රටල බැලිය යුතු ආකාර ඒ විදිහට කරගෙන ගියොත් ඒ යෝගියට එක්තරා අවස්ථාවකදී පටිභාග නිමිත්ත උපදිනවා. එයා දිගටම මේක වඩ아가න ගියාන් පස්සේ භාවනාව එයාගේ හිතේ ධානාංග බලවත් වෙන්න පටන් ගත්තාන් පස්සේ යම් වෙලාවකදී ඒ පුජ්‍යලයාට ඒ පටිභාග නිමිත්තෙහිම සිත එකඟ වෙලා පවතිනවා. ඔබ වහන්සේ කිව්වා මේ පටිභාග නිමිත්ත කියලා. අපි මේක ගිය වැඩසටහනේදීත් අපිට අහන්න ලැබුණ වචනය. එතකොට යමෙක්ට හිතෙන්න පුළුවන් මොකද්ද මේ පටිභාග නිමිත්ත? ඒ ගැන ඔබ වහන්සේගේ විග්‍රහය කෙබඳුද? භාවනාව කරන නිසා භාවනා සංඥාවෙන් හටගත්ත හිතට විතරක් හසු වන ඇසට නොපෙනෙන ආරම්මණයක් හටගන්නවා. එක එක කමඨහන් ගත්තොත් එහෙම ඒ ඒ කමඨහනට අනුව ඒ ඒ ආරම්මණය වෙනස් වෙනවා. ආනාපාන සතිය අපි ගත්තොත් එහෙම ආනාපාන සතිය ප්‍රතිභාග නිමිත්ත භාගතුන් වහන්සේ නොඑක ආකාරයෙන් දේශනා කළා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රත චක්‍රයක් වගේ නැත්නම් සූර්ය මණ්ඩලයක් වගේ චන්ද්‍ර මණ්ඩලයක් වගේ මණික් පොකුරක් වගේ තාරකාවක් වගේ කියලා දේශනා කළා තියෙනවා. ඒක ස්වර්ණංශ මේ ප්‍රතිභාග නිමිත්ත දැන් වහන්සේ මේ උදාහරණ ඇතුව පෙන්නන දැන් ආනාපාන සති භාවනාවේදී මේ ආකාරයෙන් ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා කියලා. මේ නිමිත්ත ඇහැට පේන එකක්ද එහෙම නැත්නම් ඒක කොහොමද වටහා ගන්න ඒක හිතේ ඇති වෙන දෙයක්ද එහෙම නැත්නම් කොහොමද සානස ඒක පහළ වුණා කියලා කෙනෙක් දැනගන්නේ යම් කෙනෙකුට මහත්මයා ප්‍රතිභාග නිමිත්තක් පහළ වෙනවා නම් ඒක ඒ යෝගියාගේ කමඨහනේ විශේෂ අවස්ථාවක්. ඒ අවස්ථාවේදී ගුරුවරයාගේ වගකීම තමයි ඒ යෝගියාට ප්‍රතිභාග නිමිත්ත පහළ වුණා කියලා ඒ පැහැදිලි කිරීම කරලා දෙන්නේ. සනස මේ අසින භාවනා ගැන කතා කරද්දී මම අහලා තියෙන කාරණයක් මේක. අසින භාවනාව කරද්දී යම් ඒ යෝගියාට ආලෝකයක් පේන්න ගන්නවා කියලා. මේක මොන වගේ තත්ත්වයක්ද සනස? මහත්මයා යම් කෙනෙක් භාවනා කරනකොට එයාට ආලෝක කීපයක් හට ගන්න පුළුවන්. භාවනාව වඩ아가න යනකොට ඒ පුජ්‍යලයාගේ හිත නිසා ඒ භාවනාව නිසා තිත්‍යජ රූපකලාප හටගන්නවා. ඒවා ප්‍රභාස්වරයි. ඒ වර්ණය අරමුණු කරොත් යම් කෙනෙක් ඇසෙන් ඒක ආලෝකයක් විදිහට තමයි පේන්නේ. ඒක එක් ආලෝක වර්ගයක්. තවත් එක් ආලෝක වර්ගයක් තමයි වටපිටාවේ එළි නිසා Tamanට ආලෝකයක් පේන්න පුළුවන්. මේක දෙවෙනි ආලෝකය. තවත් එකක් තමයි යෝගියා ආලෝකයක් ලැබිය යුතුයි කියලා භාවනා කරනවා නම් එයා ඒ මොහොතේදී ආලෝකයක් හිතෙන් මවා ගන්න පුළුවන්. දැන් හස්ත මහත්මයා ගමුකෝ. හස්ත මහත්මයා ඇස් දෙක වහගන්නකෝ. ඇස් දෙක වහගෙන ආලෝකයක් හිතෙන් මවන්න උත්සාහ කරන්නකෝ. පුළුවන් නේද? එහෙමයි. ඕක භාවනා ආලෝකයක් නෙවෙයි. හිතෙන් මවා ගන්න ආලෝකයක්. ඔන්නෝ වගේ යම් කෙනෙක් වැඩියට භාවනා කරොත් හිතෙන් ආලෝකයක් මවා ගන්න පුළුවන්. සනස මේ එතකොට ප්‍රතිභාග නිමිත්ත කියන්නේ ආලෝකයක් නෙවෙයිද සනස? මහත්මයා අපි ගත්තොත් එහෙම ආලෝකයක් කියලා කියන්නේ ඇහැට පේන දෙයක්. ප්‍රතිභාග නිමිත්ත ඇහැට පේන්නේ නැහැ. හිතට විතරයි අසු වෙන්නේ. ඔය ප්‍රතිභාග නිමිත්ත හඳුනා ගැනීම ගුරුවරයටයි යෝගියටයි පුළුවන් වෙන්නට ඕනේ. මේ පටිභාග නිමිත්ත හරියට අඳුනගත්තේ නැත්නම් එයාගේ භාවනාව අවිරතාවයට ලක් වෙනවා. ඉතින් ස්වාමීන් දැන් වහන්සේ කිව්වා මේ මේ පටිභාග නිමිත්ත කියන්නේ මේක ආලෝකයක් නෙවෙයි මේක හිතට අහු වෙන දෙයක්. යම් යෝගියෙක්ට පටිභාග නිමිත්ත පහළ වුණොත් ඒ ඒ පටිභාග නිමිත්ත ආරමුණු වෙනවනම් ඒ කියන්නේ මේක මේ යෝගියා ධානයක් ලබා ගන්න සන්නස. පටිභාග නිමිත්ත පළවෙනි වතාවට අරමුණු වෙනකොට එයාට ඒ අවස්ථාවේදී තියෙන උපචාර සමාධිය. උපචාර සමාධියේදී ඒ පුජ්‍යලයාගේ ධානාංග ශක්තිමත් භාවය අඩුයි. ගුරුවරයෙක් යටතේ මේක දිගටම වඩාගෙන කියොත් යම් වෙලාවකදී එයාගේ ඒ ධානාංග ඊතා ශක්තිමත් භාවයට පැමිණෙනවා. ඒ අවස්ථාවේදී ඒ යෝගියා පටිභාග නිමිත්ත එක දිගටම අරමුණු කරනවා. ඒකට තමයි ධානය කියලා කියන්නේ. වහන්සේ දැන් කිව්වා මේ උපචාර කියන වචනේ මම මේක අපි විද්‍යා වැඩසටහනේදී ඇහිලා මම වැඩසටහනේ අහන්න හිතාගෙන හිටපු ප්‍රශ්නයක්. වහන්සේ පැහැදිලි කරනවා උපචාර කියලා කියන්නේ ධානාංග ශක්තිමත් නැති අවස්ථාව කියලා. ඒකට සානස මට ගිය වැඩසටහනේදී අහමු තව එක වචනයක් තමයි මේකත් එක්කම අර්පණා කියන වචනේ. අර්පණා කියන්නේ මොකද සානස? මහත්මයා ධානයයි අර්පණයි කියලා කියන්නේ එකක්. සානසක් කලින් ඔබ වහන්සේ දුන්න පිළිතුරකදී කිව්වා මේ ධාන අංග ගැන. සනසක කරුණාකරලා අපිට පහදලා දෙන්න ධාන අංග කියන්නේ කොහොමද? ධානාංග කියලා ගත්තොත් එහෙම පළවෙනි ධානාංගේ තමයි විතක්කය. විතක්කය කියලා කියන්නේ ප්‍රතිභාග නිමිත්තට පැන නගින ස්වභාවය. ඊට පස්සේ ਵਿਚාරය. ਵਿਚාරය කියලා කියන්නේ ප්‍රතිභාග නිමිත්ත පිරිමදින ස්වභාවය. තුන්වෙනියට ප්‍රීතිය. ප්‍රීතිය කියලා කියන්නේ පටිභාග නිමිත්ත ගැන සිතේ ප්‍රබෝධමත් ස්වභාවය. හතරවෙනි එක ගත්තොත් එහෙම සුඛය. සුඛය කියලා කියන්නේ පටිභාග නිමිත්ත කියන සුඛාරාමණයකෙහි අත්දකින ස්වභාවය. පස්වෙනි එක තමයි ඒකාගතා. ඒකාගතා කියලා කියන්නේ පටිභාග නිමිත්තෙහි සිත එකඟ කර ගැනීම. පටිභාග නිමිත්තක් කෙනෙක්ට පහළ වෙලා තියෙන වෙලාවක එයා ධානයක් ලැබලා තියෙන වෙලාවක මෙතනින් එහාට යෝගියා කුමක්ද කළ යුත්තේ ශානන්ද? මෙතනින් එහාට කරන්න ඕනි එයා පස්සාකාරයකින් මේ ධානයේ වශීභාවයට පච්චර ගන්න ඕනි. ඉස්සලම ගත්තොත් එහෙම සමා ආවජන, සමාපජ්ජන, අදිඨාන, උත්ථාන, පච්චවෙක්කන කියන මේ පස් ආකාරයෙන් එයා මේ ධානසිත වශීභාවයට පත් කරගන්නට ඕනේ. සනසේ වාසිය කිව්ව ඒ පස් ආකාරයේ තව ටිකක් පැහැදිලි කරගත්ත සමස සමාපජන කියලා කියන්නේ ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී ඕනෑම අවස්ථාවක ධානයට සංවැදීමේ හැකියාව. ඊට පස්සේ අදිත්‍යාන වශයෙන් ගත්තොත් එහෙම එයා එක්ක පැයක් හරි විනාඩියක් හරි ඒ මොහොත ධාන සිත නිරතුරුව පවත්වා ගැනීම තමයි අදිෂ්ඨාන වශයෙන් සිද්ධ වෙන්නේ. උත්තාන වශයෙන් කියලා කියන්නේ එයා පැයක් අදිෂ්ඨාන කරා නම් ඒ පැයේ පැය වුණාන් පස්සේ එයා ඒ ධානයේ නැගිටීමේ සමර්ථභාවය ආවර්ජනය කරනකොට භාගතුන් වහන්සේ පච්චේකන වසියත් වෙනවා කියලා දේශනා කරා. ආවර්ජන වශයෙන් කියලා කියන්නේ යම් කලක යම් මොහොතක එයා ධානාංග නිරන්තරයෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් ආන්න එක තමයි ආවර්ජන වශයෙන් කියලා දේශනා කරේ. සමස දැන් යම්කිසි යෝගියෙක් වහන්සේ පැවසු ආකාරයට මේ ආකාරයෙන් ධානයක් උපදවලා ඒ ධානය පස ආකාරයෙන් වශී කරලා ඉන්න යෝගියෙක් ඊට පස්සේ මොකද කරන්න ඕන සාමස ඊළඟට මේ යෝගියාගේ ඊළඟ පියවර වීර්ති කුමක්ද මේ ප්‍රථම ධානය කියන එක බලවත් අවස්ථාවක් එයාට ඕනි නම් ඒ ප්‍රථම ධානයටපත් වුණාන් පස්සේ නාම රූප පරිග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. ඒ වුණාට ප්‍රථම ධානය ලබා ගත්තාන් පස්සේ ඉතිරි ဒုတိ ය ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය එයාට පහසුවෙන් වඩා ගන්න පුළුවන්. ඒවත් ඒ වගේම පස් ආකාරයකින් වශීභාවයට පච්චර ගන්නට අවශ්‍යයි. සමහර මේ පංච වශී මේ පංච වශී යම්කිසි යෝගියෙක් කොපමණ කාලයක් කළ යුතුද? ඒ වගේම සමහර මේ ප්‍රථම ධානය ලබාගත් යෝගියෙක්ට ඊළඟ ධානවලට යන්න ඒක යම්කිසි පහසුවක් වෙනවද? මහත්මයා පංචවශීතාවය හරියට කරන්නට ඕනි. ඒකින්ද අපිට කියන්නට බෑ කොච්චර කාලයක් යනවද කියලා. පංචවශීතාවය හරියට කරන එක තමයි වැදගත් වෙන්නේ. එහෙම කරපුවාන් පස්සේ ඒ යෝගාවචරයට ဒုတိ ය ධානයට යන්නට පුළුවන්. එහෙම නොකර පංචවශීතාවය හරියට කරේ නැතුව එයා ဒုတိ ය ධානයට යන්නට උත්සාහ කළොත් ඒකෙන් වෙන්නේ එයා පළවෙනි ධානයෙනුත් පිරිහෙනවා දෙවෙනි ධානයෙනුත් පිරිහෙනවා. සවස ඔබ වහන්සේ කලින් පිළිතුරකදී කිව්වා ප්‍රථම ධානය වඩලා ඉන්න අනතුර නාම රූප වඩන්න පුළුවන් කියලා. ඊළඟට ඔබ වහන්සේ කියනවා මේක නමුත් චතුරාර්ය ධානය වෙනකන් වඩා ගන්න එක සුදුසුයි කියලා. ඇයි සනසේක එහෙම වෙන්නේ නැහැ. චතුරාර්ය ධානය දක්වා දියුණු කරන එකෙන් ඒ යෝගියාට ලැබෙන යම්කිසි ප්‍රතිලාභයක් තියනවාද ප්‍රථම ධානයේම නාම රූප වඩන්නේ නැතුව. මහත්මයා හතරවෙනි ධානය අපි ගත්තොත් එහෙම හතරවෙනි ධානයේදී ඒ පුජ්‍යලයා කෙලෙස් යටපත් කරන ප්‍රමාණය වැඩි. මොකද ධානයේ ශක්තිමත් භාවය වැඩි නිසා. අපි තවත් ගත්තොත් එහෙම සමාධියේ බලය වැඩි නිසා අපි යම් සංස්කාරයක් මෙහි කරනකොට ඒ පිළිබඳව ඇති වෙන ප්‍රඥාව එයාගේ වැඩි. ඒ වගේම තමයි එයාට සංස්කාර වේගයෙන් මෙනෙහි කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මේ හතරවෙනි ධානය වඩලා තියෙනවා නම් ඒ වැඩූ පුජ්‍යලයාගේ හිත අර පළවෙනි ධානයේ වැඩූ පුජ්‍යලයාට වඩා මෘදුයි. අනිත් එක තමයි ඒ සිත කර්මණ්‍ය භාවයෙන් වැඩි. හතරවෙනි ධානය ලබාගත් පුජ්‍යලයට සංස්කාර මෙනෙහි කරන්න පුළුවන් ප්‍රමාණයත් වැඩි. දුරින් තියෙන සංස්කාර මෙනෙහි කරන්න පුළුවන් හැකියාවත් වැඩි වෙනවා. එම සන්නස නවාසේ මේ පහදලා දුන්න ආකාරයට යම් යෝගියෙක් හතරවෙනි ධානය මේ ආකාරයෙන් වැඩුවට පස්සේ ඊට පස්සේ යෝගියාට පුළුවන් නාම රූප වඩන්න. හතරවෙනි ධානයට පත් වුණාන් පස්සේ එයාට නාම රූප වැඩිීමේ හැකියාව නාම රූප මෙනෙහි කිරීමේ හැකියාව පවතිනවා. හැබැයි ඉතින් එහාට එයාට තව කර්මස්ථාන තියෙනවා. ඒ කර්මස්ථාන වඩන්න පුළුවන්. ඒ කර්මස්ථාන වඩලා අභිඥා ඉපදීම දක්වාම එයාට යන්නට පුළුවන්. එහෙමයි. සනස දැන් වාසිය කියන විදිහට දැන් තව කර්මස්ථාන කළ අභිඥා උපදවන්න පුළුවන්. අභිඥා ඉපදවීම වැදගත්ද? ඒකේ අභිඥා ඉපදීමෙන් යෝගියට ලැබෙන ප්‍රතිලාභ මොනවද? මහත්මයා අපි ඉස්සෙල්ලාම මතක තියාගන්න ඕන දෙයක් තමයි භාගතුන් වහන්සේ මේ සියලුම කමඨහන් දේශනා කරලා තියෙන්නේ නිවන් අවබෝධ කිරීම පිණිස. ඒ සඳහා භාවනා කරනකොට ඒ පුජ්‍යලයාට යම් සමාධියකුත් තියෙන්නට ඕනි. ඒ වගේම ප්‍රඥාවක් තියෙන්නට ඕනි. ඒ වගේම තමයි යම් කෙනෙක් අභිඥා උපදවලා තියෙනවා නම් එයාට ඒ මාර්ගයෙන් ප්‍රඥාව වැඩි කරගන්නට හැකියාව තියෙනවා. දැන් අපි බේනිවාසානුස්සති ඥානෙ, ඒ කියන්නේ පෙරක පෙරකඳ විසූ පිළිවෙල බලන්න අපි ඥානෙ ඉපදෙව්වොත් ඒ ඥානය හේතු කොටගෙන අපිට සංසාරේ අපි වඩලා තියෙන භාවනා මාර්ගේ සොයා ගැනීමේ හැකියාව තියෙනවා. අනිත් එක තමයි අපිට පෙර ජීවිතවල අපි හිටියේ කොහොමද? අපි සමහරට මිනිස්සු වෙලා දුක් විඳලා තියෙනවා. සමහරලාට ප්‍රයෝතය වෙලා උපදිලා දුක් විඳලා තියෙනවා. සමහරලාට සතර අපායේ අවීචී ආදී තැන්වල බොහෝසේ දුක් විඳලා තියෙනවා. ඒව දැක්කහම Tamanට ඇති වෙන්නේ සංවේගයක්. ඒ සංවේගය අපිට මේ නිර්වාණ අවබෝධය පිණිස හේතු වෙරගැනීමේ හැකියාව පවතිනවා. යම් කෙනෙක් උබ්බේ නිවාසානොත් ඥානෙ උපදවලා දිව්‍ය ලෝකයේ ඉපදලා ඉන්න බව දකිනවා. එයා සැප සම්පත් විඳිනවත් දකිනවා. අවසානයේ එයා ඒ දිව්‍ය ලෝකයෙන් චුත වෙලා නිරේ ඉන්න බවක් දකිනවා. එයා දුක් විඳින බවක් එයා දකිනවා. එතකොට එයාට මේ සංසාරය පිළිබඳ අවිනිශ්චිතභාවය හොඳින්ම වැටහෙනවා. ඒක අපිට උපනිෂ්ඨය කරගන්න පුළුවන් ඉක්මනින්ම නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිස. සනස දැන් වහන්සේ දුන්න පිළිතුරත් එක්ක අපි ධර්මයේ බොහෝ දේවල් ධර්ම දේශනා එහෙම නැත්නම් අපි මුද්‍රිත මාධ්‍යයෙන් සංහතික මාධ්‍ය වලින් අපි අහලා දැකලා තියෙන සානස කුඩා කාලේ ඉඳලා අපි මේ ධර්මයේ දේවල් අහලා තියෙනවා. අපි අහලා තියෙනවා දිව්‍ය ලෝක ගැන දේශනා වෙනවා. ඒ වගේම අමනුෂ්‍ය ප්‍රේත ලෝක ගැන, සතර අපාය ගැන. මේවා ගැන දේශනා වෙනවා සානස. නමුත් ඒවා අවබෝධ කරගන්න පුළුවන් ඒක Tamanටම අවබෝධ කරගන්න පුළුවන් විදියක් තියෙනවා කියලා ඔබ වහන්සේගේ පිළිතුරෙන් අපිට තේරෙනවා. නමුත් පොදු සමාජයේ මතයක් තියෙනවා සානන්ද මේවා අද කාලේ කරන්න බෑ. මේවා මේ ආකාරයෙන් අවබෝධ කරන්න බෑ. පෙර ආත්ම බලන්න බෑ. මේ මේ විදිහට දිව්‍ය ලෝක සතර අපාය මේ අනාදි ස්ථාන මේවා දැක ගන්න බෑ. වශයෙන් මතයක් තියෙනවා සානන්ද ඒවා කතා වෙනවා පොදු සමාජයේ. මේ ගැන ඔබ වහන්සේගේ විග්‍රහය කෙබඳුද? මහත්මයා භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ බුද්ධ ශාසනය අවුරුදු 5000ක් දක්වා පවතිනවා කියලා. එතකොට දැම්මම මේ මිනිස්සු බුද්ධාම ප්‍රතික්ෂේප කරනවා නම් ඒක මේ බුද්ධාමට කරන විශාල පහර දීමක්. මහත්මයාටයි අසන්නන්ටයි දෙන්න පුළුවන් කෙටි උත්තරේ තමයි දැනුත් මේ අභිඥා බුදවන්න පුළුවන්. පින්න සනස දැන් වහන්සේ කියනවා අභිඥා බුදවන්න පුළුවන් කියලා. මට මතකයි පහුගිය වැඩසටහනේ තුබ වහන්සේ මේක මැනවින් පැහැදිලි කරලා දුන්නා. නමුත් දැන් මේ සාකච්ඡාව එක්තරා සම්දිස්ථානයකට ආපු නිසා මට වහන්සේ කරුණාකරලා මට පහදා දෙන්න පුළුවන්ද අභිඥා උපදවන්නේ කොහොමද? අභිඥා උපදීම සඳහා යම්කිසි යෝගියෙක් වැඩි යුතු භාවනාව කුමක්ද? මහත්මයා එයා අසනට පශී භාවයට පච්චර ගන්නට ඕනි අෂ්ට සමාපatti උපදවනවා. පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ, නීල කසිනේ, පීත කසිනේ, ලෝහිත කසිනේ, ඕදාත කසිනේ කියන කසින අට කසින අටෙන් අෂ්ඨ සමාපatti උපදවන්නට ඕනේ. අෂ්ඨ සමාපatti උපදවලා ඒක 14 ආකාරයකින් වශීභාවයට පච්චර ගන්නට අවශ්‍යයි. වශීභාවයට පච්චර ගත්තාන් පස්සේ එයාට අභිඥා උපදවන්නට හැකියාව ලැබෙනවා. සංසාරේ කරලා තියෙන අභිඥා අනුකූලව පාරමී අනුකූලව මේ ආත්මයේ තියෙන ප්‍රඥාව සහ කෙලෙස් ප්‍රමාණය අනුකූලව සමහර යෝගීන්ට සමහර අභිඥා උපදවන්න පුළුවන්. සමහර අභිඥා උපදවා ගන්න බැරි වෙන්නත් පුළුවන්. යෝගීන් යෝගීන් අතර වෙනස්කම් තියෙන්නත් පුළුවන්. එහෙමයි. ශානස දවහස කිව්ව ආකාරයට අෂ්ට සමාපatti උපදවලා 14 ආකාරයකට වශී කරලා මේ ආකාරයෙන් කටයුතු සම්පාදනය කරගත්තට පස්සේ ඉන් අනතුරුව යම් කිසි කෙනෙක්ට පෙර ආත්මය පෙර ආත්ම බලන්න ඕන. ඒ කරන ආකාරයේ භාගතුන් වහන්සේ විස්තරාත්මක පෙන්වලා දීලා තියෙනවාද? විසුද්ධි මාර්ගයේ මේ සම්බන්ධයෙන් සීලුම ක්‍රියාවලියන් පැහැදිලිවම භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සනස මේ මොහොතේ සිංහල සුදේශීය සේවයේ ආන අපේ ශ්‍රාවකීන් වෙනුවෙන් කරුණාකරලා ඔබ වහන්සේට පහළව දෙන්න පුළුවන්ද? යම් කිසි කෙනෙක්ට පෙර ආත්ම බලන්නට මේ මේ ශක්තිය වඩා ගන්න උවමනානම් ඒ ඔබ වහන්සේ කිව්වා මේක පැහැදිලිව දේශනා කළා තියෙනවා කියලා. ඒ ආකාරය කුමක්ද සානස? ඒ යෝගියා උබ්බේ නිවාසානුසඥානීය අනුස්මරණය කරන්න ඕනි නම් එයා 14 ආකාරයකින් සිත වසීභාවයට පත් කරලා අභිඥාපාදක හතරන ධානයෙන් නැගී ඉඳලා තමන් ඉඳගත් අවස්ථාව ආවර්ජනය කරන්නට ඕනේ. ඉඳගත් අවස්ථාවට ඉස්සල් අවස්ථාව ආවර්ජනය කරන්නට ඕනේ. ඒ අවස්ථාවට ඉස්සල් අවස්ථාව ආවර්ජනය කරන්නට ඕනේ. ඔහොම ඔහොම කරගෙන යනකොට එයාට ඉක්මනින්ම වේගෙන් සිහිපත් කරන්න පුළුවන් පිටිපස්සට. එහෙම සිහිපත් කරගෙන යනකොට එයාගේ උප්පත්ති මොහොත දක්වාම පැමිණෙනවා. එතනින් තව ටිකක් පිටිපස්සට ගියාන් පස්සේ එයාට උබ්බේ නිවාසානුඥාණය උපදිනවා. එහෙමයි. උබ්බේ නිවාසානුඥාණය ඉපදුනහම පස්සේ ඒ ආත්මවල ඊට පෙර ආත්මවල එයාට තමන්ගේ ජීවිතය දැක බලා ගන්නට මෙනෙහි කර ගන්නට පුළුවන්. එහෙමයි. ගරු ශානන්ස මේ උබ්බේ නිවාසානුස්මෘති ඥාණයට අමතරව තව අභිඥා බෞද්ධාංශයේ දේශනා කළා තියෙනවද? තවාබිඤ්ඤා භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා දිබ්බ චක්කු ඒ කියන්නේ දිවස දිබ්බ සෝත දිව කන පරචිත්ත විඥාන ඥාණය ඒ කියන්නේ අනුන්ගේ සිත් බැලීම එද්දිවිච ඥාණය එද්දි ප්‍රාතිහාර්ය පෑමේ ඥාණය මේවා භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා කරුසානස මේ ඔබ වහන්සේ සඳහන් කර දිබචක්කු ඥාණය ගැන අපිට පහදලා දෙන්න පුළුවන් තවදුරටත් දිප්පචක්කු ඥාණයෙන් කරන්නේ අපිට පෙනෙන අයත් බලන්න පුළුවන් නොපෙනෙන අය විශේෂයෙන් භ්‍රම තලවල ඉන්න භ්‍රඥ අපිට බලන්න පුළුවන් ඒගොල්ලෝ මොකද්ද කරන්නේ කියලා අපිට බලන්න පුළුවන් දිව්‍ය තලවල ඉන්න දෙවිවරු මොනවද කරන්නේ කියලා බලන්න පුළුවන් ඒ වගේම සතර අපාය බලන්න පුළුවන් ඒවා ඉන්න දුක් විඳින සත්‍ය බලන්න පුළුවන් ඒවා ආරූප වාද කරලා යම් සත්ත්වය ඉන්නවනම් ඒ ආරූප වාද කරපු සත්ත්වය බලන්න පුළුවන්. මේ ආකාරයෙන් නොඑක් විදිහට අපිට එක එක සත්‍යයන් බලා ගැනීම හැකියාව දිවසින් කරගන්න පුළුවන්. එහෙමයි. ඔබ වහන්සේ දුන්න පිළිතුරත් එක්ක මගේ මට තව ගැටලුවක් නැගෙනවා. දැන් සනස දෙවිවරු බලා ගන්න අපිට පුළුවන් කියලා වහන්සේ කිව්වා. එතකොට දෙවිවරු කියලා හැඩයක් දැන් අපේ හිතේ තියෙනවා. අපි සනස දැන් හිතෙන් මේක වහන්සිකව මේක හිතෙන් බලන දෙයක්. එතකොට හිතෙන් බලනකොට අපි කොහොමද හරියටම දන්නේ මේක අපි මේ දෙවිවරු බලනවාද එහෙම නැත්නම් අපි මේක හිතෙන් මවා ගන්නවාද කියලා? මහත්මයා ක්‍රම කීපයක් තියෙනවා අපි දැක්ක අරමුණ ඇත්ත එකක්ද මවාගත්ත එකක්ද කියලා හඳුනගන්න. මේවා ප්‍රධාන වශයෙන්ම අපි ගුරුවරයෙක් යටතේ ඉඳලා දැනගන්නට අවශ්‍යයි. ගුරුවරයා මුල් කාලේ ඉඳලම යෝගියා පුහුණු කරන්න ඕනි මේවා හඳුනගන්න. එක එක යෝගියට වෙනස්කම් තියෙනවා. යෝගියා නිරතුරුවම ගුරුවරයාගෙන් කමටහන් ගන්නට ඕනේ. මෙහෙම කාලයක් යනකොට ඒ යෝගියට මවන්න තියෙන අවස්ථා අඩු වෙලා යනවා. ඒ කුජලයට තේරුම් ගන්න පුළුවන් තමන් මවලද තියෙන්නේ මවල නැතුවද තියෙන්නේ කියලා. අපිව සම්මාසව බෝහන්සේ කිව්ව ආකාරයට මෙවන් හැකියාවන් දියුණු කරපු යෝගියෙක්. ඔහුට පුළුවන්කම ලැබෙනවා പ്രേත ලෝකේ එහෙම නැත්නම් සතර අපාය වගේ මේ සංසාරේ භයංකර ස්ථාන ගිහිල්ලා ඒ ඒ ස්ථාන දැක බලා ගන්න. එහෙම දකින කෙනෙක්ට සාන්නාංශ ඔහුට මේ මේ ස්ථාන දැකලා බය වෙන්න පුළුවන්. එතකොට මේ මේක මේ යෝගියාට නරක විදිහට බලපාන්න පුළුවන්. අභිඤ්ඤා අවස්ථාවේදී නම් බය වෙන්න හේතුවක් නැහැ. හැබැයි පස්සේ එයා ඒව සිහිපත් කරනකොට එයාට බය හිතෙන්න පුළුවන්. ඒ යෝගාවචරයා හොඳ ගුරුවරයෙක් අසුරු කරනවා නම් ඒ ගුරුවරයා ඒ යෝගියට කමඨහන් ලබා දීලා ඒ බය දුරු කරගන්න හැකියාව තියෙනවා. එහෙම. ශානස දැන් යමෙක්ට හිතෙන්න පුළුවන් මේ වැඩසටහන අහන ශ්‍රාවකෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ දෙවිවරු එමත් නැත්නම් പ്രേත ලෝකේ සතර අපාය එහෙම නැත්නම් අපේ පෙර ආත්මේ මේවා බලන එකේ මොකද තියෙන වැදගත්කම මේක වැදගත් අපිට නිර්වාණය අවබෝධ කරගන්න නිවනට සුසු භාවනාව කරනකොට මේ මේ බලන එක වැදගත්ද කියලා යමෙක් හිතන්න පුළුවන්. ඔබ වහන්සේගේ කොහොමද විග්‍රහය මේ පිළිබඳව? අපි දිබ්බ චක්කුගම්කෝ මහත්මයා එතකොට මේ අභිඥාව නිසා හටගන්න ප්‍රඥාවකුත් තියෙනවා. දිබ්බ චක්කු වලින් අපි එක එක සත්‍ය බලපුවාන් පස්සේ අපිට ඒ සත්‍යයන් ගැන තියෙන ප්‍රඥාව වැඩි වෙනවා. මේ ප්‍රඥාව අපිට පාවිච්චි කරලා මේ තුන් ලෝකයේම තියෙන පංචස්කන්ධයන් පිළිබඳව ප්‍රඥාව වැඩි කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒ සත්‍ය මොකක් නිසාද ඉපදුනේ කියන කර්මය දැක බලා ගන්නට. ඒ වගේම තමයි අවිජ්ජා, තණ්හා, උපාදාන කියන මේ දේවලු දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. හැම සත්වයකගේ හැම දෙයක්ම දැක බලා ගැනීමේ හැකියාවක් නැහැ. යෝගියා යෝගියාතර ඒ ප්‍රඥා වෙනස්කම් නිසා ඒ යෝගියාට දැක බලා ගැනීමේ හැකියාවේ වෙනස්කම් පවතිනවා. එතකොට මේ සියල්ල පාවිච්චි කරලා ඒ යෝගාවචරයට නාම රූප පරිච්ඡේ ඥානෙ ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මහත්මයා මතක තියාගන්නට ඕනි භාගතුන් වහන්සේ වැඩ සිටින කාලයේදී බොහෝ භික්ෂුන් වහන්සේලා මේ අභිඤ්ඤා පුනිශ්චය කරගෙන ශීඝ්‍රයෙන් නිවන් අවබෝධ කළා. භාගතුන් වහන්සේත් මේ අභිඥාවන් විශේෂයෙන් ප්‍රශංසාවට ලක් කරලා තියෙනවා. යම් කෙනෙකුට භාගතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙනවා නම් මේ ධර්මයේ ගැන ශ්‍රද්ධාව තියෙනවා. මේ අභිඥා ගැන ශ්‍රද්ධාව තියෙනවා. ගරු සාන්නස වාස කියන භාගතුන් වහන්සේ මේ අභිඥා බොහෝ තැන්වල වර්ණනා කරනවා කියලා. දැන් අපි මේ වැඩසටහන අහන පින්වතුන් සහ එළියේ මේ අපේ ඉන්න සමාජයේ ඉන්න අය බොහෝ වෙලාවට ඇසුරු කරන්නේ සූත්‍ර පිටකේ. එතකොට මේ යම් යම් තැනක සූත්‍ර පිටකේ භාග්‍යතුන් වහන්සේ මේ අභිඥා වර්ණනා කරපු තැනක් ඔබ වහන්සේට මතක් වෙනවද? සූත්‍ර බොහෝ ගණනාවක් තියෙනවා. ඒ අතරින් ඉතින් අපිට ගන්න පුළුවන් විශේෂයෙන්ම සාමාන්‍ය බල සූත්‍රය. ඒ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ අභිඥා වර්ණනා කරලා තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අද වැඩසටහනේ මේ තාක් දක්වා අපිට විස්තර කරලා දෙනවා සමාධි කියන්නේ කුමක්ද සමාධි භාවනාව යන කුමක්ද ඊළඟට සමාධි භාවනාවෙන් කොහොමද අපි ධානයක් උපදවන්නේ ධානයක් අඳුරගන්නේ කොහොමද ධානයක් වශී කරන්නේ කොහොමද ඊළඟටුරුව අශ්ව සමාපත්තිය anu මොනවද ඉතින් ගියාම අභිඥා anu කුමක්ද අභිඥා වලින් කරන්න පුළුවන් දේවල් ඒවා යෝගියාට බලපාන ආකාරය මේ ආකාරයෙන් වහන්සේ ඉතාම මැනවින් අපිට අපිට බොහොම කරුණාවෙන් මේ කරුණු පැහැදිලි කරලා දුන්නා. සනන්ස මම කැමති මේ සමත භාවනාව පැත්තෙන් අපේ සමාජයේ තියෙන යම් යම් මත කිහිපයකට ඔබ වහන්සේගේ අවධානය යොමු කරන්න. ශනස අපි ගිය වැඩසටහනෙත් කතා වුණා මේ මෛත්‍රී භාවනාව පිළිබඳව ඒ පිළිබඳව තියෙන මේ සමාජයේ මත ගැන වහන්සේ ධර්මානුකූලව ඒක දැනෙමින් අපිට විග්‍රහ කරලා දුන්නා. ඉතින් මේ මෛත්‍රී භාවනාව ගැන අද මේ සමත භාවනාව ගැන සමාධි භාවනාව ගැන කතා කරන නිසා ඒක මතයක් තිබෙනවා මෛත්‍රී භාවනාව කරනකොට යම් ආලෝකයක් යෝගියාට ලැබෙනවා ඒ ලැබෙන ආලෝකය මෛත්‍රී ධාන කියලා යම් විශ්වාසයක් සමාජයේ තියෙනවා මේ පිළිබඳව වහන්සේගේ විග්‍රහය කෙබඳුද මහත්මයා පළවෙනියටම දැනගන්නට ඕනේ අටිභාග නිමිති තියෙන කමඨහන් 22ක් භාගතුන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් ගත්තාම භාගතුන් වහන්සේ මෛත්‍රී භාවනාවට ප්‍රතිභාග නිමිත්තක් තියෙනවා කියලා දේශනා කරලා නැහැ. මෛත්‍රී භාවනාවේ ආරම්භණය තමයි යම් පුජ්‍යලයකට නැත්තම් සත්ත්ව කොටාශයකට මෛත්‍රිය කිරීම. යම් භාවනා යෝගියෙක් ආලෝකයක් දකිනවා නම් එයා මෛත්‍රී භාවනාවෙන් පිට ගිහිල්ලා තමයි ඒ ආලෝකය දකින්නේ. හොඳයි. ස්වාමීන් දැන් කසින භාවනාව කියන එක ගැන බොහෝ පොත්පත් ලියවිලා තියෙනවා. සමාජික කතා බහ වෙනවා. බොහෝ දෙනෙක් කසින භාවනාව වඩනවා. සමහර අය කසින භාවනාව ගැන උනන්දුයි. එතකොට ස්වාමීන් මේ සමාජයේ තියෙන මතය තමයි කසින භාවනාව කරනකොට උදාහරණයක් විදිහට ගත්තොත් අපි නිල් පාට අරමුණු කරලා කරන කසින භාවනාව ගත්තොත් නිල් පාට ආරමුණු කරලා කරපුවාම එයාගේ හිතේ නිල් පාට ඇති වෙනවා කියලා කියනවා සනස. මේ නිල් පාට ආලෝකය ඇති වුණාන් පස්සේ තමයි ඒ ආලෝකය පේන්න ගත්තාම නිල් පාට ආලෝකය පේන්න ගත්තාම ඒගොල්ල සමාජයේ තියෙන මතය තමයි ඒ යෝගියා යම්කිසි එක්ක ධානයකට එහෙම නැත්නම් යම්කිසි සමාධියකට පත් වෙලා කියලා. මට දැනගන්න ඕනේ කාරණේ තමයි සනස මේ කසින භාවනාව. කසින භාවනාවේදී මේ විශේෂයෙන්ම වර්ණ එක්ක යන භාවනාවේදී වඩන්නේ ඒ ආලෝකයේ විසරණස් ඒ ඒ ආලෝකයේ පෙනීම යම් කිසි සම්බන්ධයක් තියනද යෝගයාගේ මේ භාවනා වෙදීනුව මැනලා බලනකොට ප්‍රධාන වශයෙන්ම මහත්මයා යම් යෝගී නිල කසිනේ වඩනවා නම් නිල් පාට කසින මණ්ඩලයක් හදාගෙන භාවනා කරන්න පුළුවන් හැබැයි භාවනා කරනකොට එයා නීලං නීලං නීලං කියන වචනේ තමයි භාවනා කරන්නේ හිත වැඩිගෙන යනකොට පටිභාග නිමිත්තක් පහළ වෙනවා. ඒ පටිභාග නිමිත්ත තද නිල් පහයට තියෙන්න පුළුවන්. හැබැයි ඒ පටිභාග නිමිත්ත ඇහැට හසු වෙන්නේ නැහැ. හිතට තමයි අරමුණු වෙන්නේ. ඔය ආරම්මණයත් එක්ක තමයි ධානය වඩන්නට ඕනේ. මහත්මයා කියන ආලෝකය මොකක්ද කියලා දැනගන්නට ඕනේ. ඒක ඇහැට පේන ආලෝකයක් නම් පටිභාග නිමිත්තක් නෙවෙයි. ඒක උපනිශ්චය කරගෙන භාවනා වඩන්න බෑ. එහෙමයි. සනස දැන් වාසි පැහැදිලි කළ ආකාරයට දැන් යම්කිසි යෝගියෙක් අපි උදාහරණයක් විදිහට හිතමු යම්කිසි යෝගියෙක් ඔබ වහන්සේ පරිසර වැරදි ආලෝකයක් මවාගෙන භාවනාවේ යෙදෙනවා. ඔහු ඒකේ නිරන්තරයෙන් යෙදෙනවා. මේ මෙවන් යෝගියෙක්ට මේ මවා ගන්න ආලෝකය යම්කිසි හානියක් ගෙන දෙන්න බැයිද? මහත්තයා මවාගත්ත ආලෝකයක් භාවිතා කළා භාවනාව වඩන්න බෑ. එහෙම වඩාගෙන ගිය යෝගියෙක්ට මවන පුරුව නිසා වෙන වෙන දේවලුත් මවන්න පුළුවන්. එවිට ඒක යෝගියට හානියක්. ඒ වගේම එයා හිතනවනම් එයා හොඳට භාවනා කරගෙන යනවා කියලා ඒකත් වැරදි අදහසක්. ඒ වැරදි අදහස නිසා හානියක් වෙනවා. තමන්ගේ සංසාර ගමනක් දික් වෙන්නට පුළුවන්. තව ප්‍රධාන ප්‍රශ්නයක් තමයි එම යෝගිය ඔය වගේ දේවල් නැව්වට පස්සේ ඒවා අයින් කරගන්න කල් යනවා. බොහොම අමාරුයි ඒවා අයින් කරගන්න. ඒක හින්දා හරි භාවනාවක් වුණත් කරන්නට හැකියාව නැති වෙන්න පුළුවන්. ගරුසානස මේ මොහොතේ සිංහල සුදේශීය සේවාව අපිව ආනව බොහෝ පිටසක් මේ අතර භාවනා වඩන යෝගීන් බොහෝ පිරිසක් ඉන්නවා කියලා හිතන්නට පුළුවන්. ඒ අතරින් කවුරුන් හෝ දැන් ඔබ වහන්සේ පැහැදිලි කළ ආකාරයට මෙවන් වූ ආලෝකයක් වැරදි ආලෝකයක් පවාගෙන වැරදි භාවනාවක යෙදෙනවා නම් ඒ අයට ඔබ වහන්සේට දෙන්න පුළුවන් උපදෙස් කුමක්ද? මහත්මයා මතක තියාගන්නට වෙනවා මේ වගේ යෝගීන් හොඳ ගුරුවරයෙක් හොයාගන්නට අවශ්‍යයි. තමන් භාවනා කරන ආරම්මණය හරියට වැඩිච්ච එකක්ද වැරදිච්ච එකක්ද කියලා දැනගන්නට අවශ්‍යයි. භාවනාවේ සියලු අත්දැකීම් භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මයට ගලපා ගන්නට ඕනේ. එතකොට ඔය වගේ ප්‍රශ්න වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. එහෙමයි. සනස මේ වහන්සේ සඳහන් කරනවා මේ වැරදි දේවල් මවා ගන්න පුළුවන් කියලා. ආලෝකයේ එකක්. ඊට අමතරව සනස මොන වගේ දේවල්ද යෝගීට එහෙම වැරදි විදිහට මවා ගන්න පුළුවන් දේවල් ඔබ වහන්සේ බොහෝ අත්දැකීම් තියෙනවා. මේ භාවනාවේ ඔබ වහන්සේ ඒ අත්දැකීම් එක්ක යෝගී මවා ගන්නේ මොන වගේ දේවල්ද? දැන් කාලේ ප්‍රධාන වශයෙන්ම මවා ගන්න එකක් තමයි මහත්මයා නිවන කියන එක. එයා ඒ නිවන මවාගෙන එයා ඒකේ ජීවත් වෙනවා. සමහර යෝගියෝ භාවනාව හරියට කරන්නේ නැතුව නාම රූප බලන්න පටන් ගත්තොත් නාම රූප දකින්න එක පවා මවන්න පුළුවන්. විදර්ශනා කරනකොට විදර්ශනා කරන්න උත්සාහ කරනකොට විදර්ශනා ඥාන පවා මවා ගන්න පුළුවන්. දැන් කාලේ මවනවා කියන එක ලොකු ප්‍රශ්නයක්. යෝගීන්ට මේක නිසා ලොකු හානියක් වෙන්න පුළුවන්. සනස මේ වහන්සේ දැන් අද දවසේ මේ සාකච්ඡාව පුරා අපිට විස්තර කරපු ආකාරයට බොහෝ ස්ථාන අපිට දක්නට ලැබුණා මේ යෝගීන්ට භාවනා කරනකොට විවිධ ඒ අය විසින්ම කරගන්න හානි තියෙනවා. ඒ කියන්නේ හරි ගුරුවරයෙක් හම්බුනේ නැත්නම් එහෙම නැත්නම් බැරිදි භාවනාවක් කරොත් යමක් මවා ගත්තොත් වහන්සේ විශ්ව කරාකාරයට තාමත්ම හානිදායක ප්‍රතිඵල එන්න පුළුවන්. දැන් අපි මේවා විස්තර කරා. දැන් අද දවසේ අපේ මේ වැඩසටහන අහන ශ්‍රාවකෙක්ට හිතෙන්න පුළුවන් මේ භාවනා කරන එක ටිකක් අපහසු කාර්යයක්. මේක කරන්න ගියොත් එහෙම මේ මට හානි වෙන්න පුළුවන්. වගේ යම්කිසි විචිත්‍ර ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. ඉතින් ඔබහන්සේට කොහොමද වාගේ විග්‍රහ කරන්නේ මේ අහන් ඉන්න භාවනාවට ඇල්මක් තියෙන භාවනා කරන්න සිතාගෙන ඉන්න. එහෙම නැත්නම් භාවනාව දැන්ට කරන යෝගීන්ට වහන්සේට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද? භාවනා කරන්න කවදාවත් බය වෙන්න ඕනේ නැහැ. සසරෙන් එතර වෙන්න නම් භාවනා කරන්නට අවශ්‍යයි. දැන් කාලේ අපි කතා කරපු ප්‍රශ්න ඇත්තටම පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. හරි හොඳ ගුරුවරයෙක් යට භාගතුන් වහන්සේ දේශනා කළා තියෙන ධර්මයේ කිසිම අඩුපාඩුවක් නැහැ. ඇත්තටම මහත්තයා කමඨහන් ගන්න යෝගියාට භාගතුන් වහන්සේ විසින් දෙන එක් ප්‍රධාන අවවාදයක් තමයි හොඳ ගුරුවරයෙක් තෝරා ගැනීම. එතකොට යම් යෝගී භාවනා කරන්න ඉස්සෙල්ලා ටික කාලයක් භාවනාව ගවේෂණය කරාට කමක් නැහැ. මතක තියාගන්න ධර්මයත් එක්ක හැමදේම කලපගන්න අවශ්‍යයි. එතකොට ඔය කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. සනස දැන් ඔබ වහන්සේ අපිට පාඩල දුන්න ආකාරයට ධර්මය ඉතාමත්ම පැහැදිලි. ධර්මයේ බොහොම පැහැදිලිව මේ සිළු දේ දේශනා වෙලා තියෙනවා. ඒ වගේම ඕනම කෙනෙක්ට මේ භාවනා පිළිබඳ ගැටලු ධර්මයක ගලපලා බලන්නත් පුළුවන්. එතකොට ඇයි සාමාන්‍යයෙන් එහෙම තියෙද්දි මේ සමාජයේ ගොඩක් බොහෝ තැන්වල වැරදි භාවනා කරන අය සහ වැරදි භාවනා දකින්නට හම්බෙන්නේ මහත්මයා ඔය ප්‍රශ්නේ ඇති වෙන්න ගොඩාක් හේතු තියෙනවා. ඉන් ප්‍රධාන හේතු කීපයක් මට මතක් වෙනවා. එකක් තමයි භාගතුන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව අඩුවීම. ගෞරවයේ අඩුවීම. තවත් එකක් තමයි නිවන ගැන තියෙන ගෞරවය අඩුවීම. නිවනට හරි තැන දෙන්නේ නැහැ. නිවන් දකින්න ගොඩක් ලේසි කියලා හුඟක් අය හිතනවා. ඒ නිසා පිටි භාවනාවක් කරලා නිවන් දැකලා සතුටින් ඉමු කියන තැන තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලෝ නිසා ඒ භාවනාව සමාජේ පතුරවන්න අමාරුයි. හරි භාවනාව සමාජයේ පතුරවන්න අමාරුයි. මොකද ගොඩක් අය හිතනවා ඕන භාවනාවක් කමක් නැහැ කියලා. තව කාරණයක් තමයි දැන් කාලේ භාවනා ප්‍රශ්න ඇති වුණොත් යෝගීන් ඒව ගැන අවංකව කතා කරන්නේ නැහැ. සාකච්ඡා වෙන්නේ නැති හින්දා පිරිසුදු විසඳුම් හොයාගන්න අමාරුයි. කෙමෙන් කෙමෙන් නිවනට සුදුසු භාවනාව අද දවසේ අපිට වෙන්න ඇති කාලය ගෙවි යන නිසා පින්වත් ශ්‍රාවක ඔබට මතක් කරනවා ගියවර වගේම ඔබට යම් කිසි අදහසක් ඒ වගේම ගැටලුවක් තිබෙනවා නම් භාවනාව පිළිබඳව ඔබට පුළුවන් 0.72 992 69 73 කියන දුරකථන අංකයෙන් අපිට WhatsApp තාක්ෂණයේ ඔසේ හෝ දුරකථන අමතකමකින් ඔබගේ ඒ අදාළ ගැටලුව යොමු කරන්න 072යි 992යි 69යි 73 නැවතත් අංකය 072යි 992යි 69යි 73 ගරු ශානංශ අපි දැන් ක්‍රමිකව පළමු වැඩසටහනෙන් අපි කතා කරා භාවනාව යන කුමක්ද භාවනාව ගැන සමාජයේ තියෙන පොදු මත පිළිබඳ අපි සාකච්ඡා කරා ඒ වගේම භාවනාව සඳහා සුදුසු ගුරුවරයෙක් තෝරාගන්නේ කොහොමද කියන කාරණේ අපි සාකච්ඡා කරා. ඒ වගේම අද වැඩසටහනින් සමත භාවනාව නැත්නම් සමාධි භාවනාව පිළිබඳව වාසිකා මැනවින් අපට කරුණු පහදලා දුන්නා. එසනස මේ අද දවසේ සාකච්ඡාව මෙහෙවද්දී මට ඔබ වහන්සේගෙන් හැඟිච්ච කාරණයක් ඉගෙන ගන්න ලැබිච්ච කාරණයක් තමයි මේ භාවනාව සමහර විට කල්ගත වෙන්න පුළුවන් ප්‍රතිඵල ලැබෙන. ඒක ඒක කෙනාගේ කර්ම ශක්තිය, පාරම ශක්තිය මේවත් එක්ක වෙනස් වෙන එක යෝගයාගේ ඇත්ත ගත වෙන කාලය. නමුත් යම්කිසි යෝගියෙක් සමත භාවනාව නැත්නම් මේ සමාධි භාවනාව වඩනවා නම් එම යෝගියාට වහවහ එම අවස්ථාවේදීම ලැබෙන යම්කිසි ප්‍රතිලාභයක් තියෙනවා සානස. ඒක හොඳ ප්‍රශ්නයක් මහත්මයා. අනිවාර්යයෙන්ම භාවනාවේ ආනිසංශ ගොඩක් තියෙනවා. යම් කෙනෙක් හරි භාවනාවක් පොඩි වෙලාවක් හරි කරොත් මහා කුසලයක්. ඒ වගේ කුසල් වලින් දිව්‍ය ලෝකවල උපදින්න පුළුවන්. ධානයක් නම් භක්ම ලෝකවල ඉපදෙන්න පුළුවන්. භාවනා කරන වෙලාවේදී හොඳ සුවපත් භාවයක්, ප්‍රීතිමත් භාවයක්, පස්සද්ධිය ආදී දේවල් ලැබෙනවා. හිතට ඒකිනුත් ලොකු සහනයක් ලැබෙනවා. හිතේ කෙලෙස් යටපත් වෙනවා. ඒක නිසා ද්වේෂය තියෙන අයගේ ද්වේෂය අඩු වෙනවා. ලෝභය තියෙන අයගේ ලෝභය අඩු වෙනවා. වටපිටාවේ තියෙන සම්බන්ධතා පවා පිරිසුදු සිතක් තියෙන නිසා පහසුවෙන් පවත්වාගෙන යන්න පුළුවන්. එක වෙලාවක් හරියට භාවනා කරොත් සංසාරේ තමන් ගමන් කරන්න තියෙන කාලය අඩු කරගන්න පුළුවන්. පිරිසුදු ධර්මයට හිත තබා ගන්න පුළුවන්. අපි මතක තියාගන්න ඕනි බුද්ධෝත්පාද කාලයකදී තමයි මෙච්චර කරුණු භාවනාව ගැන තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනි ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. යම් මිනිස්සේ කොච්චර කොපමණ විදිහට ජීවිතය ගත කළත් හොඳ ආත්මයක් ලබන්න නම් සංසාරයෙන් එතර වෙන්න නම් භාවනා කරන්නට අවශ්‍යයි. ඒ නිසා තමන්ගේ කාලේ භාවනාවට යොදා ගන්න වඩාත්ම සුදුසුයි. අද දින නිවනට සුදුසු භාවනාව පිළිබඳව පහදා දීම සඳහා මේ වැඩමවා වදාළ පූජ්‍ය අතුරුගිරියේ පඤ්ඤා දස්සන ස්වාමීන් වහන්සේගේ ඉදිරි අධ්‍යාත්මික ඉලක්ක සුවසේ සපුරා ගැනීම සඳහා මේ කුසලය හේතු වේවා. උන්වහන්සේගේ නිවන් මාර්ගය වැඩිවීමටම මේ කුසලය හේතු වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන මෙහෙවීමේදී මාගේ සිතින් කයින් වචනෙන් යම් ප්‍රමාදයක් සිදු නම් ස්වාමින් වහන්සේ මට සමාවනසේක්වා. අද දින මෙම වැඩසටහන සඳහා සුපින්වත් මූල්‍යමය දායකත්වයේ දරන්නේ එංගලන්තයේ කැන්ටබරි නුවර පදිංචි විශ්‍රාමික මහාචාර්ය අභය ඉඳුරුව සහ ඉන්ද්‍රාණි ඉඳුරුව දෙපළ. ඒ දෙපළගේ දියණිය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි ආචාර්ය සාරා ප්‍රනාන්දු සමග එංගලන්තයේ කේම්බ්‍රිජ් නුවර පදිංචි වෛද්‍ය ඉසුරු ඉඳුරුව පුතණුවන් වගේම එම පවුලේ මුණුබුරු මිනිබිරයන්. මේ සියලු දෙනා එක්ව මේ ධර්ම දානමය පින්කම සිදු කරමින් අභය ඉඳුරුව මහාචාර්යතුමාගේ පිට වසර 16කට පෙර අභවා ප්‍රාප්ත වූ වයලට් ඉඳුරුව මෑණියන්ට ඒ පින අනුමෝදන් කිරීම තමයි මේ පින්කමේ නිමිත්ත. වයලට් ඉඳුරුව මෑණියන්ගේ භව ගමන කෙටි වේවා කියා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම එම පවුලේ සියලු දෙනාටම මේ කුසලය බලයෙන් වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. බොහෝ වෙහෙස මහන්සි වී මේ වැඩසටහන පටිගත කරන ලද ශබ්ද පරිපාලනය සිදු කරන ලද එමෙන්ම නන් නයරින් සහයෝගය දක්වූ සාරිදු දිසානායක සහ ප්‍රවීණ ලක්ෂිත දෙකොස්තා යන මාගේ පින්වත් මිතුරු දෙපළටද මෙම කුසලය අත්පත් වේවා මේ මොහොතේ සිංහල ස්වදේශීය සේවයට සවන් දෙන ඔබ සියලු දෙනා ඊතා ඉක්මනින් නිවනට සුදුසු භාවනාවක් තෝරාගෙන වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි